මෛත්‍රී භාවනාවේ ආනිසංස එක් කාලයක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩවසන කාලේ භික්ෂුන් වහන්සේලා ඇමතුවා මහණෙනි යම්සේ වනාහි බොහෝ ස්ත්‍රීන් නැත්තා වූ ස්වල්ප පුරුෂයන් නැත්තා වූ යම්කිසි කුලයක් වේද ඒ කුලය සොරුන් විසින් පහසුවෙන් පෙළිය හැක්කේ වෙයි. මහණෙනි එසේම යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය නොරන ලද්දේ නැවත නැවත භාවිතා නොකරන ලද්දේ වේද ඒ මහානතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් පෙළිය හැක්කේ වෙයි. මහණෙනි යම්සේ වනාහි ස්වල්ප ස්ත්‍රීන් නැත්තා වූ බොහෝ පුරුෂයන් නැත්තා වූ යම්කිසි කුලයක් වේද ඒ කුලය සොරුන් විසින් පහසුවෙන් පෙළිය නොහැක්කේ වෙයි. මහණෙනි එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේ නැවත නැවත භාවිතා කරන ලද්දේ ඒ මහණතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කේ වෙයි. මහණෙනි ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතුය. අප විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේය. නැවත නැවත භාවිතා කරන ලද්දේ යානාවක් මෙන් කරන ලද්දේ වස්තුවක් මෙන් කරන ලද්දේ එළඹ සිටින සිහියෙන් කරන ලද්දේ පුරුදු කරන ලද්දේ මනාකොට පටන් ගන්නා ලද්දේ වන්නේය කියා මහණෙනි තොප මෙසේ වනාහි හික්මිය යුතුය මෛත්‍රී භාවනාව සිදු කිරීමේදී ඊතා උනන්දුවෙන් ඒ භාවනා නිමිත්ත පුරුදු කරන්න ඕනේ අපි හේතුව තමයි හිතකයි වචනේ පිරිසිදු වෙලා යන මූලික රහස එතන තමා තියෙන්නේ. ත්‍රිවිධ සුචරිතයේ ඇතිවෙන රහස මෙත්තා සහගතේන කායකම්මක්, වචීකම්මක්, මනෝකම්මක්. සිතෙහි, කයෙහි, වචනේහි මෛත්‍රිය මුල් කරගෙන අපි දිනපතා කරන ක්‍රියා සියල්ල මේ ත්‍රිවිධ සුචරිතය ඇතිවීමට හේතු වෙනවා. ඒ නිසා මේ මෛත්‍රී භාවනා නිමිත්ත දවසේ වැඩිම ආහාරයක් ගන්නවා වගේ කරන්න ඕනේ. ඒකේ වැදගත්කම ගැන හිත හිතා කරන්න ඕනේ. එහෙම කරොත් ඒ කෙනාට සතිපට්ඨානෙ පිහිටන්න වාසනාව ලැබෙනවා. සිහිය පිහිටියා කියන්නේ සිත රැකුණා කියන එකයි. සිහිය පිහිටියා කියන්නේ ඇසට කනට නාසයට දිවට කයට මනසට රැකවරණේ ලැබුණා කියන එකයි. ඒ සිහිය මනාකොට පිහිටීම පිණිස මෛත්‍රී භාවනාව උනන්දුවෙන් දවසේ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් අද මෛත්‍රී භාවනාව කරන්න උනන්දු වෙන්න ඒකේ ආනිසංස ගැන හිතලා අර ආනිසංස දේශනාවකක් තියෙනවා ආනිසංස මේ ආකාරයෙන් මේ කිව්ව විදිහට සිහිපත් කරන්නත් පුළුවන් ආනිසංස ගැන හිතලා මෛත්‍රී භාවනාව උනන්දුවෙන් කිරීමට අපි පුරුදු වෙන්න ඕනේ. එහිලා චිත්ත පාරිශුද්ධිය ඇතිවීම පිණිස මේ මෛත්‍රී භාවනාව පුරුදු කිරීම හේතු වෙනවා කියන කාරණේ මනාවකට අදාහ ගන්න ඕනේ. තෙරුවන් සරණයි.